කාරණා දෙකක් තමයි භාගතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. පළවෙනි කාරණේ අපි ඊයේ සාකච්ඡා කරා සනිමිත්තා වික්කවේ උපජ්ජන්ති පාපකා කුසල ධම්මා නොඅනිමිත්තා නිමිත්තක් ඇති කල්හි පාපක අකුසල ධර්ම උපදිනවා නිමිත්තක් නැතුව නොවේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉන් පස්සේ දේශනා කරන තස්සේව නිමිත්තස්ස පහනා ඒවන්තේ පාපකා අකුසල ධම්මා නහොಂತಿ. ඒ නිමිත්ත ප්‍රහාණය වෙලා ගියා නම් එතකොට අර පාපක අකුසල ධර්ම නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේකේ පළවෙනි කාරණේ අපි කතා කරා මේක හරියට ද්වේතානුපස්සනාවක් වගේ එක්තරා විදියක එකකින් පළවෙනි කාරණයෙන් පෙන්වලා දෙනවා මේ කෙලෙස් වල ඇති වෙන පැත්ත, නිමිති වල නිමිති හට ගන්න පැත්තේ ස්වභාවය, දුකේ හට ගැනීම පෙන්වලා දෙනවා. අනිත් පදයෙන් පෙන්වලා දෙනවා දුකේ හට නොගන්නා පැත්ත. කෙලෙස් වල නැති පැත්ත එහෙම නැත්නම් Nirodhe කියලා කියන්න පුළුවන්. එතකොට ඒ Nirodhe එහෙම නැත්නම් කෙලෙස් හට නොගන්න ආකාරය අරමුණක් ආශ්‍රයෙන් අරමුණු ආශ්‍රයෙන් භාගතුන් හද පෙන්වලා දෙනවා. ඉතින් අරමුණු නැති කිරීමෙන් කෙලෙස් නැති කරන්න පුළුවන් කියන එකම නෙවෙයි. මෙතනින් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේක මේ දෙපැත්ත පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ කෙලෙස් තියෙනවා නම් අරමුණු තියෙනවා. කෙලෙස් නැත්තම් අරමුණු නැහැ ඒක එකක්. අරමුණු තියෙන කල්ලි කෙලස් තියෙනවා. අරමුණු නැත්තම් කෙලස් නෑ ඒක අනිත් එක. මේක දෙපැත්තට එකිනෙකට උදව් කරමින් ඒ කියන්නේ කෙලෙසුයි අරමුණුයි දෙකම එකට හටගන්නේ. කෙලස් නැති වෙනකොට අරමුණුත් නැති වෙනවා. ඒ නැති වෙන්නේ දෙකම එකට තමයි. ඉතින් ඒ නිසා ඒවා එකිනෙකට උදව් කරගෙන පවතින්නේ. එතකොට අපි කවුරුත් මේ අරමුණු තියෙනකොට කෙලෙස් ඇති වෙනවා කියලා දන්නවා බොහෝ විට. හැබැයි එහෙම දන්නවා වුණත් අපි කෙලස් කෙලස් විදියට දකින්නේ නැහැ අරමුණු අරමුණු විදියට දකින්නේ නැහැ. ඒවට අපි මොකද්ද සම්බන්ධයක් එක්ක තමයි දකින්නේ. කියන්නේ ගොඩාක් කාලවට ඒවට නැති සම්බන්ධයක් ගොඩනගාගෙන ඒවා මම මගේ කරගෙන මටත් එක්ක ඇති කරගත්ත සම්බන්ධයක් එක්ක තමයි අපි දකින්නේ. එහෙම නැති ඒවා අපි දකින්නෙත් නෑ. එහෙම සම්බන්ධයක් නැති ඒවා අපි දැක්කට හැට ගැටුණට පේන්නේ නෑ. ඇහි හිටින්නේ නෑ. කනට ඇහුණට ඒවා කනේ හිටින්නේ නෑ. ශබ්ද විදියට තියෙන්නේ නැහැ. අපි තුල තියෙන්නේ දිගට පවතින්නේ මම වාගේ කරගත්තේ එහෙම නැත්නම් අපි වටිනාකම දීපු දේවල් තමයි අපි තුල දිගට පවතින්නේ. ඔය මතකය කියලා කියන්නේ අපි දෙන වටිනාකම. ඒ වටිනාකමක් තියෙන නිසා අපි එක්ක අමාරුවෙන් හරි මතක තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් කෙලෙස් ඇති වෙන ඒවා ඉබේම මතක හිටිනවා. ඉබේම මතක හිටිනවා. මතකයේ තියෙනවා. අනිත් ඒවා මදිපාඩු ටික අපිට ඉස්සර ඉදිරියේදී කෙලෙස් ඇති කරගන්න අවශ්‍ය වුණාම ඒකට පදනම අපි භාෂාවල් එහෙම මතක තියාගන්න. ඇයි ඒවට වටිනාකමක් දීලා තියෙනවා. ඉතින් කාමය ඇති කරගන්න ඒවා අවශ්‍යයි. හැබැයි ඉතින් කාමය නැති කරන්නත් ඒවම තමයි මෙතන භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙන්නේ. නිමිත්තක් නැති කල්හි කෙලෙස් නැහැ කියලා පෙන්නලා දෙනවානේ. ඉතින් එතකොට අපි සාකච්ඡා කරා මේ කෙලෙස් නිමිති නිසා කෙලෙස් හටගන්නවා තමයි. නමුත් කොහොමද නිමිති පාවිච්චි කරලා නිමිත්තක් පාවිච්චි කරලා මේ කෙලෙස් නැති වෙන පැත්ත තේරුම් ගන්නෙ කොහොමද කියලත් අපි සාකච්ඡා කළා. එතකොට මේකේ මේ ඇති වෙන පැත්ත කෙලෙස් හට ගන්න පැත්ත තේරුම් ගන්න අපිට පහසුයි. අපි කාටත් ඒක තේරෙනවා. ඒකත් හැබැයි කලින් කිව්වා වගේ ඒ හට ගන්න පැත්ත අපි මම මගේ කියලා කෙලෙස් කෙලෙස් විදියට දකින්න. එහෙම නැත්නම් අපි ඒව ධර්මතා විදියට දකිනවට වඩා උදාහරණයක් විදියට අපිට තරහ ගියාම තරහ ආවම තරහ තරහ විදියට හඳුන ගන්නවට වඩා ඒ තරහ ඇති වෙන්න හේතු වුණ අරමුණ තරහ අපි ඇත්තක් කරගෙන ඒක සාධාරණීකරණය කරන්න අපි අරමුණට එක්ක චෝදනා කරනවා එහෙම නැත්නම් ඒ අරමුණ තුලින් සිදුවෙච්ච බාහිර පුද්ගලයන් නම් ඒ කෙනා තුලින් සිදුවෙච්ච මොකක් හරි අඩුපාඩුවකට අඩුපාඩුවක් කියලා ඇත්තට මේවා අපි හදාගන්නේ වනේ අපි තමයි ඒක අඩුපාඩුවක් විදියට දකින්නේ. එතකොට ඒකට චෝදනා කරමින් අපි අර ඇතුලේ ඇතිවෙච්ච කෙලෙස් කෙලෙසයක් විදියට දකිනවට වඩා අපි ඒක සාධාරණීකරණය කරනවා. එතකොට අපි ඒක මේ මම මගේ කරගෙන එක්ක අර පුද්ගලයාට චෝදනා කරනවා. එහෙම නැත්නම් අපි අර ඇතුලේ තමා තුළ ඇතිවෙච්ච ක්ලේශය, ද්වේෂය ධර්මතාවයක් විදියට දකින්න නැතුව එක්ක ඒකට චෝදනා කරනවා. එහෙම නැත්නම් තමන්ට චෝදනා කරගන්නවා. අයියෝ මගේ මේ දෝෂයක් නිසා මොකක් හරි තියෙන මට මේ තාම තරහ යනවනේ මට තාම කාමයේ ඇති වෙනවනේ කියලා අපි අපිට චෝදනා කරගන්නවා. ඉතින් ඒව ධර්මතාව විදියට දකින්න අපි ටික ටික දකින්න පටන් ගන්න එක ඉබේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අපි යම්කිසි ප්‍රතිපදාවක උත්සාහවත් වෙලා උදාහරණයක් විදියට අපි කියමු සක්මනකනම් සක්මනක අපි ඇවිදිනකොට පය පොළේ වදින දැනීම ඇසුරු කරගෙන එහෙම ඉන්නකොට අපි එකෙන් ටික ටික ඒ අරමුණ ඇසුරු කරලා අපේ අර ලෝකයක් අරමුණු එක්ක ඇලෙන ගැටෙන ඒ හුරු පුරුදු ටික ඒ හුරු පුරුදු ටිකෙන් යම් පමණකට අයින් වුණා නම් ඒ කියන්නේ මේ සක්මනේ දැනෙන දැනීම් ටික ඇසුරු කරගෙන ඊවර 10ක් 15ක් එක දිගට ඇසුරු කරන්න පුළුවන් මට්ටමට සතිමත් වෙන්න පුළුවන් වුණොත් කෙනෙක්ට. ඒකත් ඉතින් ලේසි නෑ. පියවර 10ක් 15ක් එක දිගට සතිමත් වෙන්න. ඊට පස්සේ කැඩෙනවා ආයි නැවත පියවර 10ක් 15ක් එක දිගට යන්න පුළුවන් ගන්න. ඒ කියන්නේ අතරමැද කැඩෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට අපිට කැඩෙන එක ඒ තරම් දැනෙන්නෙත් නෑ. එතකොට ටිකක් තේරෙනවා මේ සතිය මට දිගට පවත්වාගෙන යන්න පුළුවන් කියලා. අන්නේ මට්ටමට එනකොට එතත් තමයි යෝගාවචරයට තේරෙන මේ අරමුණ දැනෙන එක ප්‍රබලව ප්‍රකටව දැනෙන එක වෙන වෙනම වම දකුණ කියලා දැනෙන ඒවාට වෙන වෙනම රස්නේ සීතල ගති එහෙම නැත්නම් වෙන වෙනම ඒ දැනෙන සිනිඳු ගොරෝසු ගති ඒවා ක්‍රමිකව අඩු වෙලා ගිහිල්ලා අරමුණ දැනෙන එක ක්‍රමිකව අඩු වෙලා ගිහිල්ලා අර බාහිර ලෝකයට නතු වෙන ගතිය ඒකත් ටිකෙන් ටික අඩු වෙලා යනවා. එතකොට අපිට පේන්න පටන් ගන්නවා මේ හිත පිට යන ඒවා එහෙම නැත්නම් හිතවිලි පේන්න පටන් ගන්නවා සද්දත් ඇහෙන්න පටන් ගන්නවා හැබැයි තේරෙනවා ඒවා සද්ද ඇහුණට හිතවිලි තිබුණට ඒවත් එක්ක ඒ තරම් ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න පුළුවන් ගතියක් ටික ටික මතුවලා යන හැබැයි මේ මට්ටමට එනකොට ගොඩාක් වෙලාවට යෝගාවචරයට සැක ඇති වෙනවා මට සද්ද තියෙනවා හිතවිලි තියෙන තියෙනවා කියලා චෝදනා මුඛයෙන් කතා කරන්න පුළුවන් ඒක දකින්න පුළුවන් නමුත් පෙන්නලා දුන්නොත් මේ වෙනස එයාට එන්නත එයා දැකලා තේරුම් ගත්තොත් මේ භාවනාවේ මුල් අවස්ථාවේ අර පාය පොළවේ වදින එක හොඳට ප්‍රකටව දැනෙන අවස්ථාවට වඩා මේ අවස්ථාවට යනකොට පාය පොළවේ වදිනේ දැනීමත් වෙනස් වෙලා ඒ වගේම අර බාහිර අරමුණු ඇසුරු කරන විදිහෙත් මොකද්ද වෙනසක් සිද්ධ වෙලා සද්ද ඇහුණට සිතිවිලි තිබුණට වේදනා තිබුණට රූප පෙනුණට ඒ වෙච්චර හිතේ හිතින් නැති ගතියක් ඇති වෙනවා ඒතර මේක කවලමක් වෙන්න පටන් ගන්නවා අරමුණ හරියට අල්ල ගන්නත් බෑ අර වඩත් යනවා ගියාට ඒව හරියට අල්ලන්නෙත් නෑ ඒවයි ඒ තරම් පැටලීමක් නෑ එතකොට ඔන්න ටිකෙන් ටික ටිකෙන් ටික තේරෙන යෝගාවචරයට මේ ඔක්කොගෙම ටිකක් මොකද්ද දුරස්සීමකුත් තියෙනවා හැබැයි ඒක ගැන සැකයක් තියෙන්න පුළුවන් මොකද යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් වෙලාට මේ භාවනාව කියලා අර මූල කර්මස්ථානය එහෙම නැත්නම් පය පොළේ වදින දැනීමත් එක්ක හිත දිගට පවතී කියලා එහෙමම අවස්ථාවක් තියෙනවා. නමුත් ඒ අවස්ථාව ආපු ගමන් වෙන්නේ ඊට පස්සේ අනිත් පැත්තට අරමුණ ටික ටික ගෙවන් වෙලා යනවා. අරමුණ අල්ලගන්න ඒ දැනෙන ගැටිය ටික ටික අඩු වෙලා යනවා. ඉතින් එතකොට අන්නේ මට්ටමට එනකොට ওই මට්ටමේ සැක නැතුව හිටියොතින් තේරෙන්න පටන් ගන්නවා යෝගාවචරයට මේ අරමුණු තිබ්බට මට පැත්තකට වෙලා ඉන්න පුළුවන් ගැටියක් අරමුණු වලින් ටික ටික දුරස් වෙනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය මට්ටමට එනකොට තමයි කෙනෙක් ඒක භාගතුනාසේ දේශනා කරන පස්සම්බයං කාය සංකාරං කියන මේ කාය සංස්කාර පස්සම්බනේ වෙන්න පටන් ගන්නවා. අරමුණ දැනෙන එක එන්නේ අඩු වෙලා යනවා අරමුණ දිය වෙලා යනවා. හුස්ම නම් ආනාපානේ නම් ටික ටික තැම්පත් වෙන්න පටන් ගන්නවා. දැනෙන අර ප්‍රකට ගතිය නැති වෙලා යනවා. එතකොට ආනාපාන විතරක් නෙමෙයි මුළු ලෝකයේම දැනෙන ගතිය ටික ටික ටික ටික අඩු වෙලා යනවා. ඒක පරියන්කක ටිකක් ප්‍රකටව දකින්න පුළුවන්. සක්මනකත් දකින්න පුළුවන්. එතකොට අන්නේ මට්ටමට එනකොට යෝගාවචරයට තේරෙනවා මේ ශබ්ද ඇහුණාට මට ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න පුළුවන් කියලා. ඒක ඉතින් එක සැරේට වෙන දෙයක් නෙවෙයි. ওই මට්ටම නැවත නැවත අත්දකලා සිය දහස් වාරයක් අත්දකින්න ඕනේ. එතකොට තමයි කියන්නේ විශ්වාසයක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් අර පරණ සැක සංකා එක්ක මේක ඇසුරු කරන්න පුළුවන්. ඒ සැකයේ තියෙන තාක්කල් එක ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට හුරු වෙලා තියෙන්නේ මේ අරමුණු තියෙන නිසා කෙලෙස් ඇති වෙනවා කියන විදිහට දකින්නනේ. කියන්නේ බාහිර අරමුණු නිසා මට කෙලෙස් ඇති වෙනවා කියන එක. අපි කවදාද දකින්න අපි භාවනා කරලා වුණත් කොච්චර කාලයක් යයිද දකින්න මේ බාහිර අරමුණු නිසා නෙවෙයි මේ බාහිර අරමුණු ඇසුරු කරන විදිය අනුවයි මාතුල කෙලෙස් හටගන්නේ කියන එක. බාහිර අරමුණු නිසාම නෙවෙයි. බාහිර අරමුණු නැතුවත් කෙලෙස් හටගන්න. ඒකත් එක පැත්තක් තමයි. හැබැයි ඒක විතරක් නෙවෙයි. මම ඒක දිහා බලන විදියක්, දකින විදියක් තියෙනවා. ඉතින් ඒක හරියට අපි ගෙදරට ටීවී එකක් ගෙනල්ලා තියාගෙන ලොකු දානහන දෙන උදාහරණයක්. ගෙදරට ටීවී එකක් ගෙනල්ලා තියාගෙන ඒක දාගෙන ඒකේ කුණු හර්ප යනවා කියලා චෝදනා කරනවා වගේ වැඩක්. ඒක අර ස්විච් එකක් තියෙන ඕෆ් කරන්න. ඒක ඕෆ් කරන්නේ නැතුව ඒක යන්නේ වැඩ චෝදනා කර කර ඉන්නවා මේක කුණු හර්ප යනවායි කියලා. ඉතින් අපිමයි යෝගල අල්ලි දීලා ගෙනල්ලා තියෙන්නේ. ඒක දාගන්නෙත් අපිමයි. දාගෙන ඉතින් ඒ වගේ වැඩක් තියෙනවා. අපිම මේ අරමුණු අල්ලගෙන මොකද අපි දකින්නේ අපේ හුරුව. හුරුව දකින්නේ නැති නිසා මේක දැක ගන්නත් කලින්ම ඒවට නැඹුරු වෙනවා. ඊට පස්සේ අපි මේ බාහිර අරමුණ නිසා මට කෙලෙස් ඇති වුණා කියලා අර බාහිර අරමුණට චෝදනා කරනවා. ඒකට හේතුව තමයි අපි දකින්නේ නෑ මේ බාහිර අරමුණ දිහා වෙනස් ආකාරයකට බැලුවම කෙලෙස් ඇති නොවන ආකාරයකට බැලුවම කෙලෙස් ඇති වෙන්නේ නැහැ කියන එක අපි දකින්න. කෙලෙස් ඇති නොකරගෙන ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉන්න අන්න එහෙම කෙනෙක් ළඟ හරි හිටියොත් ඔන්න හිතා ගන්න බෑ යකෝ මේ මිනිස්සයා කිසි ගාණක් නැහැ නේ කියලා අපි මේ මිනිස්සෙට බයිනෝනේ ඊට පස්සේ නැද්ද? කිසි ගාණක් නැහැ බලන්නකො ඇඟීමක් නැහැ රට ගැන හැඟීමක් නැහැ, ජාතිය ගැන හැඟීමක් නැහැ, ආගම ගැන හැඟීමක් නැහැ කියලා අපි අර මනුස්සයට චෝදනා කරනවා. එහේ අපිට තියෙන අමාරුවේ මනුස්සයාට නෑ ඉච්චරයි තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙක් ළඟ ඉන්න ඕනේ එහෙම හරි දකින්න. ඒ දැක්කත් අපි දකින්නේ වැරදි විදියට. ඇයි ඒ තරම් අපි මේකට ඇත්තහි වෙලා. ඒ තරම් අපි මේක හරි කියලා ගන්න. ඒ තරම් අපි මේක නිවැරදි විදිහට දකිනවා මේ මේ කෙලෙස් ඇති වෙන එක. මේ කැමැත්ත අකමැත්ත ඇති වෙන එක. ඉතින් කවදද අපි දකින්නේ නැවත ආපස්සට හැරිලා මේක තමන්ගේ දෝෂයක් විදියට. තමා තුළ කෙලෙස් හට ගැනීමක් විදියට දකින්නේ කවදද? ඉතින් අන්න ඒක දකින්න යොමු වුණාම තමයි ඒක මුලින්ම අපිට එතකොට ඒකෙන් මිදෙන්න අවශ්‍යතාවයක් ඇති වෙන. ඒක තමයි සමතේට සමතයක් ඇති කරගන්න පදනම. එතකොට අපි ගොඩක් වෙලාවට තාමත් අර අරමුණු වලට චෝදනා කරමින් අරමුණු වලින් පැත්තකට වෙන්න බලනවා. අරමුණු නැති පරිසරයකට අපි එන්න උත්සාහවත් වෙනවා. නමුත් ඔතන හැපිලා හැපිලා යෙදිලා තමයි ඔය කියන මට්ටමට එනකොට ඔය කියන මට්ටමට එනකොට යෝගාවචරයට තේරෙන්න පටන් ගන්න මේ අරමුණු තිබ්බට මට ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා මා තුළ. සද්ද ඇහුණාට මට ඒකට ප්‍රතික්‍රියා කරන්න ඒක අහන්නම ඕනේ නැහැ. රූප පෙනුනට මට බලන්නම ඕනේ සිතිවිලි තිබ්බට ඒව අල්ලගන්නම ඕනේ ඒකේ අන්තර්ගතයට යන්නම ඕනේ මට පැත්තක වෙලා ඉන්න පුළුවන් ගතියක් තමා තුළ තියෙනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ විශ්වාසයක් ඇති වෙන්න පටන් ගන්න. උන් ඔය මට්ටමට එනකොට ඒකත් ඒ අත්දැක්කත් අපි ඒක භාවනාවේ ප්‍රතිඵලයක් විදියට දකිනවා විනා ඒක අපි සාමාන්‍ය ජීවිතේට එහෙම නැත්නම් අපිට කොතනක් ඒක පුළුවන් කියලා ඒක අපිට පුළුවන්. අපි හැමෝටම පුළුවන් සාමාන්‍ය ජීවිතේ නේද? අපි ඒක කරනවා. හැබැයි ඒක බැරි අවස්ථාවක් තියෙනවා නේ. කියන්නේ අපි නතු වෙන අවස්ථාව. නමුත් ඔගේ යෙදිලා යෙදිලා ඒ දක්ෂතාවය ඇති කරගත්තොත් අපිට ඕනම වෙලාවක පුළුවන් අපිට අවශ්‍ය වෙලාවක ප්‍රත්‍යකට වෙන්න. අර හුරුවට බැහැියටම යන්න අවශ්‍ය නැහැ. මේ හැකියාව අපි දැනටත් සමහර අවස්ථාවල අපිට කවුරු මොනවා කිව්වක් ගානක් නැති බම්මණියමගේ ඉන්න අවස්ථාවක් තියෙනවනේ නේ. එහෙම තියෙනවා. අර එක අවස්ථාවක තමයි අපි ඒවට ඇදිලා පෙළඹිලා යන්නේ. ඉන්න බැරි අවස්ථාවකුත් එනවා. එතකොට ඔන්න ඔය දෙක බලලා මේ කොහොමද මේ අවස්ථාව මෙතෙන්ට ගේන්නේ කියලා බැලුවනම් ඒක තමයි අපි භාවනාවෙන් කරන්නේ. මේ වයින් අයින් වෙලා පැත්තකට වෙලා ඒ අවස්ථාවට පැමිණ වාසය කරනවා, එළඹ වාසය කරනවා, එළඹ වාසය කරලා ඒක ප්‍රගුණ කරගන්නවා. එතකොට ඒක ප්‍රගුණ කරගත්තොත් අපිට තේරෙනවා මුලින්ම තේරෙන්නේ මුලින්ම තේරෙන්නේ අර වයින් පැත්තකට වෙලා ඉන්නවට වඩා ඒ කියන්නේ ඒ කියන්නේ එහෙම අරමුණක් තියෙද්දි කියන්නේ අපිට ගැටීම ඇති වෙන අරමුණක්. එහෙම නැත්නම් අපිට ඇලීම ඇති වෙන අරමුණක් තියෙද්දි එකෙන් පැත්තකට වෙනවට වඩා මේ අරමුණු තිබ්බට අපි පැත්තකට ඉබේම පැත්තකට වෙලා ඉන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. අන්න ඒ ටික දකින්න පටන් ගන්නවා. ඉතින් නැති පැත්ත දකින්න නැති එකම තමයි අපේ තියෙන ඒක දකින්න හරි අමාරුයි. ඉතින් නැති පැත්ත අපි දකින්නේ නැතුව නැතුව නෙවෙයි. يعني කෙලෙස් නැතුව ස්වභාවයක් නැතුව නෙවෙයි. කෙලෙස් නැති ස්වභාවයක් අපි හැමෝම තුල තියෙනවා. අපි මේ කෙලෙස් නැති ස්වභාවය දකින්නේ නැහැ. ඒක අඳුනගන්නේ උදාහරණයක් විදිහට කියනවා නම් ඔයගොල්ලෝ මෙතන ඉන්නකොට ඔයගොල්ලෝගේ අතින් සත්තු මැරෙන්නේ නැහැ. හොරකම් කරෙන්නේ නැහැ. ඒක දකිනවා නම් හරියට මෙතන ඉන්න එකෙන් ආයේ මෙතන භාවනාවේ මොකක් හරි හරියන්න ඕන කියලා හරි හිත පිට යනවා කියලා කවදාවත් චෝදනාවක් එන්න විදියක් නැහැනේ. ඇයි මෙතන ඉන්නකොට සත්තු මැරිලා නැහැ දැන්. සීලය සම්පූර්ණ වෙලා. ඊට වඩා මොකද්ද? ඒ ටිකම ඇතිනේ. ඒක මදිකමනේ තියෙන්නේ. මදිකම කියලා කියන්නේ ඒක දකින්නේ නැහැ. ආයි වෙන මොකක්වත් අවශ්‍යතාවයක් නැහැ. ඒක දකින්නවනම්. ඒක හරියට දකින්නවනම්. ඒ හරියට දකින්න එක තමයි යන්නේ ඇතිවැත්ත හරියට අපි ටච් කරනවා කියලා කියන්නේ. ඒ වටිනාකම අපිට තේරෙන්නේ නැති නිසා තමයි අපි අනිත් අනිත් ඒවාට ඉගෙනීමේ නැති පැත්ත කෙලෙසල නැති පැත්ත කෙලෙස් නැති ස්වභාවයක් අපි තුල දැනටම තියෙනවා. ඒක පේන්නේ නැහැ. පෙනුනත් අපිට ගාණක් නැහැ. අපිට ගාණක් තියෙනවා එන ටික. හිත පිට යන එක ඒක නිසා අපිට හොඳට පේනවා. සද්ද ඇහෙනවා අපිට හොඳට ඒවා හිතට වදිනවා. ඔය සද්ද ඇහෙන හරියට අමාරුයි තමයි. හිතවිලිත් වෙනවා. හරි අමාරුයි තමයි. ඒකට මේ ඔක්කොම ටික ඇස්සේ සීලය රැකිලානේ. ශික්ෂාපදේ ඔක්කොම ටික රැකිලා. ඒක පේන්නේ නැහැ. ඒ නිසා මේ නැති පැත්ත අපිට පේන්නේ නැහැ. එහෙම පේනවා නම්, එහෙම පේනවා නම් දුක තියෙන්නේ බොහොම චුට්ටයි. බොහොම චුට්ටයි දුක තියෙන්නේ. අපිව චෝදනා කරන දුක තියෙන්නේ බොහොම චුට්ටයි. දුක නැති මහ පදාසයක් තියෙනවා. අපිට සතුටු වෙන්නේ එක කාරණයක් නෙමෙයි. ඕනෑම අවස්ථාව ඕනෑ තරම් කාරණා තියෙන සතුටු වෙන්නේ. ඔය නැති පැත්ත දකින්නවා නම් සමතට තියෙන චුට්ට අල්ලගෙන කෑ ගහනවා. ඒ මුළු මෙල්බර්න් නගරේ වෙනත මුළු ඕස්ට්‍රේලියාවම අපේ පොඩි කෑල්ලක් නේ අපේ ගෙදර තියෙන්නේ නේ. පොඩි පොයසස් ගානක් නේ නේ. ඒකනේ අපිට වටින්නේ. ඒකට මොනවා හරි වුණොත් ආය මුළු ඕස්ට්‍රේලියාවට මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. කෙරේ අපි අල්ලගෙන ඉන්නේ බොහොම චුට්ටයි. ඒකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අපි මුළු ලෝකෙම කරගෙන. ඒකට අල්ලගෙන නැති ටික දකිනවනම් අපි. ඒක දකින්න බෑ මේක අල්ලගෙන ඉන්න තාක්කල්. මේකෙන් යම් පමණකට හරි මිදෙන්නේ නැතුව අර ටික දකින්න බෑ. ඒක දකිනවා කියලා කියන්නේ ඒක දකිනකොට මේක අල්ලගෙන ඉන්නත් බෑ. ওই දෙකේ එක විදිහට සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි දකින්න ගැන්නේ දැන් අපි උදාහරණයක් විදිහට චිත්‍රපටියක් බලනකොට මූවි එකක් බලනකොට අපි කැමති නෑනේ මම ඉඳගෙන ඉන්නවා කියන එක දැනගන්නනේ. කැමතිද? එහෙම බලන්න පුළුවන් නෑ. බල වැඩක් නෑනේ නේ. වීඩියෝ එකක් මොකක් හරි ඒ රසවිඳින්න පුළුවන් වීඩියෝ එකක් බලනකොට අපි කැමතිද අපි මේ ඉඳගෙන ඉන්නවා කියන එක දැනගෙන බලන්න. බැලුවට වැඩක් නෑ. විඳින්න බෑ. හැකියාව තියෙනවා. ඒක ඒ අභියෝගේ බාරගත්තොත් ඒක අපිට කරන්න පුළුවන්. විඳන්න නිකන් මොකලද කියලා හිතෙනවනේ. පුළුවන් කියලාත් දන්නවා. මොකටද කියලා හිතෙනවා. අපරාධ නෙමෙයි මේ පොඩ්ඩක් අසන දෙන්න තියෙන එක. ඉතින් මේ මේ කියන මාත් එහෙමයි මේ මේ මෙතන වාඩි වෙලා කිව්වට ඒ අපි කාගෙත් එහෙම තමයි ඒ ස්වභාවයෙන් මට කියන්න පුළුවන් ඒක මාසුලක් තියෙන නිසානේ. ඉතින් ඒක තමයි අපේ මේ හුරුව ඒක අපි මේ ඒකත් අපි නිකන් Tamanට චෝදනා කරගන්නවනේ. දැන් මේ කියනකොටත් සමහර විට ඔය අහන අයටත් හිතෙන්න පුළුවන් මේක අපේ දෝෂයක් Tamanගේ පුද්ගලික දෝෂයක්. ඇයි මේ අපි මෙච්චර මේ වෙලාව මේවට නතු වෙන්නේ එහෙම කියලා. තියෙන අතු වෙන විදියට තමයි ඒක සකස් වෙලා තියෙන්නේ. මේවා අපි කාගවත් දෝෂ නෙමෙයි, පුද්ගලික දෝෂ නෙමෙයි. ඒක තමයි ස්වභාවය. අපි ඒක ස්වභාවයේ ස්වභාවයක් විදියට දකිනවාද? එහෙම නැත්නම් ඒකත් මගේ දෝෂයක් කරගෙන තමන්ට චෝදනා කරගන්නවද? නැත්නම් අර ස්වභාවයේ ස්වභාවයක් විදියට අඳුන ගන්නවද? ඒකයි වැඩේ තියෙන්නේ. ඒකනේ මට දකින්න පුළුවන් නම් මගේ මෙහෙම ස්වභාවයක් තියෙන මේ වීඩියෝ එක බලනකොට මට ඒක විඳින්න හිතෙනවා. ඒ විඳින්න හිතෙන එක ඇත්තටම මගේ වුණාවට ඇති වෙච්ච දෙයක්ද නැත්නම් මා තුල නිකන් ඇති වෙච්ච ස්වභාවයක්ද? අපි එකට නතු වෙලා තියෙන මොකද්ද හේතුව? ඇයි බලන්න ආසෙ දෙන්නේ කියලා ඇහුවොත් කියන්න දෙයක්වත් නැහැ. දැන් මෙහෙම ඇහුවොත් එහෙම ඔයගොල්ලෝ මොකක් හරි කැමකට කැමතියි. මොකක් හරි රසකට කැමතියි. ඒ රසට කැමතියි කියලා ඇහුවොත් අපිට දෙන්න උත්තරයක් තියනවාද? චොක්ලට් වලට කැමති නැත්නම් අයිස්ක්‍රීම් වලට කැමතියි. අපි කියන්නේ මම වැනිලා රසට කැමතියි කියලානේ. වැනිලා අයිස්ක්‍රීම් වලට කැමතියි කියනකොට මම ඇහුවොත් ඇයි කැමති කියලා. උත්තරයක් තියනවද? උත්තර නැහැ. කැමති. ඇයි ඒ කැමැත්ත ඇති උනේ කියලා? එහෙම කියන්න එහෙම උත්තරයක් නැහැ. ඔව් ඉතින් රස නිසා තමයි රසට ඇයි කැමති? ඇයි ඒ රසට කැමති? ඇයි අනිත් රසවල තියෙන ඒවට කැමති නැත්තේ? ඊට වඩා මේකට කැමති ඇයි කියලා ඇහුවොත් මොකද්ද උත්තරේ? ඒවට උත්තර නැහැ. හැබැයි අපි කැමති. ඒ කැමැත්ත ස්වභාවයක්. අපි අවුරුදු 15 විතර වෙනකොට විරුද්ධ පාර්ශවයට කැමැත්තක් ඇති වෙනවා. විරුද්ධ ලිංගිකයන්ට කැමැත්තක් ඇති වෙනවා. ඇයි ඇති වෙන්නේ කියලා අහුවොත් දෙන්න උත්තරයක් තියෙනවද? උත්තරයක් නැහැ. අපි හැමෝටම එහෙමයි. ඒක ඇති වෙනවා. බල බලලුන්ටත් එහෙමයි. ඇති වෙනවා. උත්තර නැහැ. ඒක තමයි මනුස්ස ස්වභාවය. ඒකෝට ඒක අපිට ඒක ඒක මගේ දෝෂයක්ද නැත්නම් අපි කාගෙත් එහෙමද? අපි කාටත් එහෙමයි. ඒක ධර්මතා. අපි කාගෙත් එහෙම. වෙන අපි අපිට පුද්ගලිකව චෝදනා කරගන්න අවශ්‍ය දේවල් නෙවෙයි. නමුත් අපි එහෙමමයි ඒක මගේ කියලා අරගෙන මටම චෝදනා කරගෙන ඒව මමම දත්මි ටික ආගෙන ඒව නවත්තන්න හදනවා. භාවිතනා කියන්නේ දකින්න කියලා. දකින්න. ඉතින් මෙතනත් මේ උනන්දු කරවන්නේ දකින්න. අරමුණු තියෙනකොට කෙලෙස් හට ගන්නවා. අරමුණු නැත්තම් කෙලෙස් හටගන්නේ නැහැ. ඒතර මේ කෙලෙස් හටගන්නේ නැති වෙනකොට අරමුණු තිබ්බට අරමුණු හිතින්නෙත් නැහැ. අපි තුල කෙලෙස් හටගන්නේ නැත්නම් ඒ නැති වෙලාවට අපි තුල රාගය නැත්නම් ද්වේෂය නැත්නම් ඒ නැති වෙනකොට මේ අරමුණු තිබ්බ කියලා එච්චර අපිට ගානක් නැහැ. හිතේ හිතින්නේ නැහැ. ඒකට ආන්න ඒක දකින්න එක. ඒ නැති පැත්ත දකින්න එක. මේ දෙවෙනි පාටෙන් භාගතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ නැති පැත්ත දකින්න උනන්දු කරනවා. ඒ නිමිති ප්‍රහාණය වෙලා යනකොට ඒ පාපක අකුසල ධර්ම නැහැ කියන එක. ඒක නොදකින නිසා තමයි අපිට මේ අරමුණු නැති වෙනකොට අපිට මේ කරන්න දේවල් නැති වෙනකොට අපිට කතා කරන්න කවුරුවත් නැති වෙනකොට මේ ඇති වෙන කම්මැලි පාළු ගතිය ප්‍රතික්ෂේප කරන්නේ. අපි ඒක දන්නේම නැතුව ඒක ප්‍රතික්ෂේප කළ නැවත අරමුණ හොයාගෙන එන්නේ ඔක තේරෙන්නේ නැති නිසා. ඒ ඇති වෙන කම්මැලි පාළු ගතිය අපි දකින්නේ හරි අප්‍රසන්න පාළු මූසල ගතියක් විදිහටනේ. ඒක විවේකයක් විදිහට මේ කෙලෙස් නැහැ කියලා අපි දකින්නේ නැහනේ. කෙලෙස් පැත්තෙන් අපි දකින්නේ නැහනේ. පවතුනහද මේ කියන්නේ කෙලෙස් නැහැ කියලා. අරමුණු නැත්තම් කෙලෙස් නැහැ. අරමුණු ටික ටික ටික ටික දිය වෙලා යනකොට කෙලෙස් නැහැ. එහෙම නැත්තම් භාගතුනාන්ද අපිට උනන්දු කරවන එක දුක පැත්තෙන් දකින්න. අරමුණු නැත්තම් දුක එන්නෙන් අඩු වෙනවා. ඇත්තටම ඇති වෙන විවේකයක්. මේ විවේකී බව අපි දකින්නේ කියවන්නේ විවේකයක් විදියට වඩා අපි දකින කම්මැලි, පාළු, නීරස නැත්නම් තමන්ගේ පදනම පිළිහිලා යනවා වගේ තමයි අපි ඒක කියවන්නේ. ඉතින් එතකොට අන්නේ ඒක කොහොමද අපි නිවැරදිව කියවන්නේ කියන එක දැක්මත් එක්ක තියෙන දෙයක් මිසක් අනි වෙන කිසිම දෙයක් නෙවෙයි. දැක්ම පොඩ්ඩක් හරවල බලන්න තියෙන්නේ. කණ්ණාඩිය පොඩ්ඩක් ඇන්ගල් එක වෙනස් කරන්න විතරයි තියෙන්නේ. අනිත් පැත්ත ගහන්නත් නෙමෙයි. ඇත්තටම එක්තරා විදිහක අනිත් පැත්ත ගැනීමක් තමයි. නමුත් පොඩ්ඩක් එහෙම එහෙ කරලා බලන එක. බැලුවම තේරෙනවා අපේ මේ දැනට ගෙවන ජීවිතය තුළම අපිට සතුට වෙන්න ඕනේ තරම් අවස්ථා තියෙනවා. අපි මේ දුකයි දුකයි කියලා කිව්වට දුකම අල්ලගෙන කෑ ගැහුවට සතුට වෙන්න ඕනේ තරම් දේවල් අවස්ථා තියෙනවා. දැන් ඔයගොල්ලෝ මෙහෙ මෙහෙ ඉන්නකොටත් ඔයගොල්ලන්ට ඕන තරම් ප්‍රශ්න තියෙනවනේ නේ ඔස්ට්‍රේලියාවේ ඉන්නකොට. ඒ අර ලංකාවේ ඉන්නකොට මේ ප්‍රශ්න ටික දැන් මතක නැහැ. ඒක පේන්නේ. ඒත් අපිට මෙහෙ ඉන්නකොට මොන මොන හරි ප්‍රශ්න ටිකක් තියෙනවා තමයි. හැබැයි ඊට වඩා ප්‍රශ්න අරහි තියෙනවා. ඒ පැත්තෙන් කතා කරනවා නම්. ඉතින් ඒ අර අපි නැති පැත්ත දකින්න නැති නිසා එහෙම නැත්නම් අපිට සංසන්දනය කරන්න කවුරුවත් නැති නිසා අපිට ඒක පේන. දැන් එහෙම නැත්නම් අපි සාමාන්‍ය ජීවිතයේ ගෙවෙන විදිය වුණත් අපිට අපි සමහර වෙලාවට කෙනෙක් කියනවා මට නම් කිසිම දුකක් නැහැ. හරි ශෝකල ඒක එක පැත්තකින් හරි. නමුත් තව පැත්තකින් තියෙනවනේ අපි මේ ගෙවෙන ජීවිතයේ දිහා බැලුවම අපිට තුන් වේලක් කන්න වෙලා තියෙනවා. වැඩි කිලි කැටි කිලි කරන්න වෙලා තියෙනවා. නෑවි නැත්තම් ගඳ ගහන්න පටන් ගන්නවා. ඉතින් කයේ ස්වභාවයෙන්ම පවතින දුක මේක නඩත්තු කරන්න වෙලා තියෙනවනේ. ඒක දුකක් කියලා අපිට දෙන්නවද? ඒකට ගෙවල් හදාගෙන, බාත් รู ම් හදාගෙන, টয়ලට් හදාගෙන දුවම් මේ නැහින නැහිලා. කන්න මේ වෙනම ෆුඩ් ඉන්ඩස්ට්‍රි ගන්නනේ නේ. ඇඳුම් වලට වෙනම ඉන්ඩස්ට්‍රි ගන්නනේ. ඒක වෙනම ශිෂ්ටාචාරය හදාගෙන අපි ඒව වහගෙන ජීවත් වෙනවා. ඒකට අපිට පේන්නේ නැහැ. මොකද කවුරුත් කනවා තුන් වෙලා. කවුරුත් අඳිනවා. කවුරුත් බාත් รู ම් හදාගෙන. කවුරුත් টয়ලට් හදාගෙන. ඒක නිසා පේන්නේ නැහැ. කවුරු හරි එක්කෙනෙක් ඉදිරිය නැක මිනිස්සෙක් අන්න ඕනේ අඳින්න ඕනේ. නැගෙන නිකන් වැහිලා තියෙනවා. වැසිකිලි ගැසිකිලි කරන්න ඕනේ. එතකොට තේරෙන්නේ අකෝ අපිටත් එහෙම තිබ්බන. ඒ සංසන්දනයක් නැති නිසා ඒ අර නැති පැත්ත පේන්නේ නැති නිසා නැති පැත්ත පේන්න එහෙම නැත්තම් ඒ නැති පැත්ත දැකීම හරහා අපිට එක පැත්තකින් මේ දැනට තියෙන දුක දකින්නත් පුළුවන්. ඒ වගේම ඒ දුකෙන් නිදහස් වීම දකින්නත් පුළුවන්. ඕන පැත්ත දකින්න පුළුවන්. ඒකේ සීමාවක් නෑ අසීමාන්තික. මොන පැත්තෙන් බැලුවත් දකින්න පුළුවන්. දුක පැත්තෙන් බලන දුක තියෙන විදිහට දකින්නත් පුළුවන්. අනිත් පැත්තෙන් බලන දුක නැති විදිහට දකින්නත් පුළුවන්. ඔය මොන දුක තිබ්බත් දුකේ නැති පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ජීවිතය ගැන මේකේ තියෙන નિરර්ථක පැත්තෙන් දකින්නත් පුළුවන්. ඒ වගේම අර්ථයක් පැත්තෙන් දකින්නත් පුළුවන්. බලන විදිය තමයි. ඉතින් මොන විදියට දැන් මේ දේශනාව නම් මට කරද හැකි මේ ජීවිතේ දුකයිම කියලා. ඒකෝට ඇත්තටම හරියට එක පැත්තකින්. කරුණු දක්වන්න පුළුවන්. අනිත් පැත්තෙන් කියත හැකි මොන මොන දුක තිබ්බත් හැපයි. අපි මේ ජීවන ජීවිතය තුළ ඕනෑ තරම් සැප තියෙනවා. සැප පැත්ත කතා කරන්නත් පුළුවන්. ඒක තමයි කියන්නේ. කවුරුත් එහෙම ඉන්නකොට ගානන. දැන් ඔකෙත් එක කාමරයක දෙක ෆෑන් එහෙම තිබිලා ඔක්කොම තිබිලා එකගෙම තිබ්බේ නැත්නම් එන ප්‍රශ්න. එහෙම නෙමෙයිද? තාත්තයි ටික පොඩි අමුතු පිවිලිජ් එකක් දීලා තිබ්බනම් එහෙම තමයි සංසන්දනේ නෙමෙයි තනිකර දෙන්නේ. ඒකට මොනවා හරි ටිකක් තියෙන්න ඕන. ඉතින් ඒක අපිට දකින්න පුළුවන් නම් මේ අපේ මේ මේ සංසන්දනය කරන ස්වභාවය හෝ අපි දකින විදිය මේ කියපෙත් හරි අතරබ. දැන් ওই පැත්තෙන් බැලුවම අපිට අර තියෙනකොට ගානක් නෑ නැති වුණාම එහෙම ඉන්නත් පුළුවන්. කාටවත් නැත්තම් එහෙම ඉන්නත් පුළුවන්. ඉතින් අර මේ මේ දෙපැත්ත දකින්න එක. ඒක අපිට මේ සාමාන්‍ය ජීවිතය තුළ හොඳට දකින්න පුළුවන්. බැලුවත් පේනවා. ඒක එතකොට තේරෙනවා මේ නාටකය අපි හදාගන්න හැටි. ඉතින් අර මේ විදිහට මේ දකින්න එක හොඳට ෆයින් ටියුන් කරලා ගන්න එක තමයි අපි මේ සතිමත් වෙනවා කියලා කරන්නේ. එතකොට අපි ටිකක් නැවත පොඩ්ඩක් Taman තුලට එබිකම් කරලා පොඩ්ඩක් මේක විමසන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේක ඇත්තටම මේක බාහිර ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මේක මං හදාගත්ත එකක්ද කියන්න බෑ. බාහිර ප්‍රශ්නයක් නෙවෙයි කියලා කියන්නත් බෑ. බාහිරත් මොකද්ද එකක් තියෙනවා කොනක් තියෙනවා. ඒකට මම එකතු කරන්න ටිකක් තියෙනවා. එතකොට මෙයාට කතා කරනවද නැද්ද? මෙයාට ප්‍රතික්‍රියා කරනවද නැද්ද? කරලත් බෑ නොකරත් බෑ. අලි සංඥානේ යන්නේ. දැන් දරුවෙක් මොනවා හරි කරනකොට මමත් කරපු වැරද්ද. දැන් මට මතකයි මේ කවුගේ දවසල එකෙනෙක් මේ පුතා බීලා හුවෙලා. අම්මා තාත්තට දැන් මේ කියලා එවල මෙන්න බීලා ඇවිල්ලා ගෙදර ඉන්නවා එහෙම කියලා. දැන් මේ මනුස්සයා කල්පනා කරන මේ දරුවට බනින්නත් බෑ. ඊට පස්සේ මේ මනුස්සයා මැසේජ් එකක් දාලා තිබ්බා මේ නෑ පුතාට කියලා තිබ්බා. ඔයා තාම අවුරුදු 18 නෑ. අවුරුදු 18 වෙනකන් ඉන්න ඊට පස්සේ බොන්න. දැනට බොන්න එපා. අවුරුදු 18 වෙනකන් ඉන්න ඊට පස්සේ බොන්න. ඊට පස්සේ බොනවා නම් මට පොඩ්ඩක් කියන්න. එතකොට මං ඇවිල්ලා ඔයාව පික් කරන්නම් කියලා. 18න් පස්සේ බොනවා නම් මට කියන්න. මට ඕන මට මේක කිව්ව කරන්න ඕන ඔයා සේෆ් කියලා. ඉතින් බීලා ඩ්‍රයිව් කරන්න හැම එපා. මට පොඩ්ඩක් කියන්න මං ඇවිල්ලා ගන්නම් කියලා. මම <laughs> පුතා අනිත් පැත්තට තාත්තට කියවල වෙලා තියෙනවා මම ඒවට බොන්නේ නැහැ කියලා. <laughs> ඊට පස්සේ දැන් දැන් මේ මනුස්සයා මට ඉඳන් කියනවා සයින්නාල මේ අපිත් කරපුවා. දැන් මට මූඩ කියන්න ඕන බොන්නේ කියලා. <laughs> දැන් ඊට පස්සේ මං කිව්වලු මොකද්ද පාටියක් තියනවලු. ඒකට ගියාම දැන් මට කියන්නත් ඕනේ මුට බොන්නේ කියලා. කියන්න විදියකුත් නැතිලු මං තාත්තනේ. මං කිව්වලු බොනවා නම් බොනවා නම් මේ ඔය කෝප්පේ මේ තියන්න එපා කට්ටිය මේ මොන ඩ්‍රග්ස් දානවනේ. තියලා ගන්න එපා කිව්වලු. ඕම කතාවක් කියලා. හරිද වැරදිද කියන්න බෑ. ඉතින් ඒක අපිට හරිද වැරදිද කියපු එක හැම නිගමනය කරන්න බෑනේ. ඒක ළමයා ගන්න මොන විදියට දන්නවද? ළමයා ඒක අරගෙන ඒක පරිස්සම් වුණොත් ඒක එදිලා කෙනෙක් ඒකෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්නවා. තව කෙනෙක් ඒක සීමාව ඉක්මවල ගිහිල්ලා තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න තැනකට ඒත් අපිට කියන්න බෑ මොකද. ඉතින් ඒකයි වැඩේ. ඉතින් එතකොට හරිම ප්‍රශ්නකට එනවා, තැනකට එනවා. මේක කිය යුතුද නැද්ද කියන එක. මේකට මම ප්‍රතික්‍රියා කළ යුතුද නැද්ද කියන එක. එතකොට හිතා ගන්න බෑ මේක වගකීමක් යුතුයකමක් විදියට අරගෙන මේක ඇඟිලි ගහනවද නැත්නම් පැත්තකට වෙලාම ඉන්නවද කියන එක. ඉතින් එතෙන්දි භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ අනුකම්පාව පෙරදරි කරගෙන, මෛත්‍රිය පෙරදරි කරගෙන ඇඟිලි ගහනවා නම් ඇඟිලි ගහන්න. එහෙම නැතුව ඇඟිලි ගැහුවොත් දෙපැත්තටම හානියක්. පළවෙනි හානිය වෙන්නේ Tamanට. ඇඟිලි ගහනවා නම් ඇඟිලි ගහන්න මෛත්‍රිය කරුණාව පෙරදරි කරගෙන, ඒකේ සීමාව දැනගෙන මෛත්‍රිය කරුණාව උනත් ඔය විශේෂයෙන් කරුණාවේ පොඩ්ඩක් එහාට ගියම තියෙන ද්වේෂය. කරුණාව කියන එක නම් ඒගොල්ලෝ කරුණාවෙන් කියලා උදව් කරන්න ගිහිල්ලා බාරගත්ත නැති හැටි. එහෙම නැත්නම් ඇයි කියපු විදියට ඉන්නේ නැත්නම් ඊළඟට එතනින් පොඩ්ඩක් එහා පැත්තට ගියනවා ද්වේෂය තියෙන්නේ. මෛත්‍රියත් එහෙම තමයි. ඒක නිසා හරි භයානකයි. ඒකේ සීමාව. හැබැයි එදිලම තමයි ඒවයි සීමාව ඉගෙන ගන්න ඕනේ. ඒ අන්නේ සීමාව දකින්න එක තමයි සම්පජන්න්නේ. ඒ සීමාවට එනකොට අපි ඉන්නේ අතරමැදක කඹේට යනවා වගේ මොන විදියකටවත් පෙර අදහස් ඇතුව තීරණය කරන්න බෑ. ඒ සිද්ධියට මුහුණ දීලා ඒ අවස්ථාවෙන් අපි ටික ටික ඉගෙන ගන්නවා මිසක් අර මැද මැද බැලන්ස් කරගන්න. මොකද ඕනම විදියකට දකින්න පුළුවන් ඒ සිද්ධිය දිහා. ඉතින් අපි කතා කරන්නේ ඕනම විදියකට දකින්න පුළුවන්. අපි ඉන්ටර්ප්‍රීට් කරන විදිය තමයි. ඉතින් එතකොට ඒක අර එක පැත්තකට බර වෙන එක, එහෙම නැත්නම් සීමාව පනින එක, ඒකේක යෙදිලා හැපිලා හැපිලා හැපිලා ටික ටික ටික ටික ෆයින් ටියුන් වෙන එකක්. ඒකේ 100%ක්ම දක් හොයන්න බෑ. ඒක නිසා මේ මැද තේරුම් ගන්නවා කියන එක මධ්‍යම ප්‍රතිපදාව කියන එක ඒක එකක් අපි වර්තමාන මොහොතේම ඒ අත්දැකීම් එක කටයුතු කරලා ටිකෙන් ටික ඉගෙන ගන්න ඕන එකක්. ඒකෙත් අපිට මේකයි කියලා පොතේ ලියලා එහෙම නිශ්චිතව ඉරක් ගහලා එහෙම පෙන්වන්න බෑ. ඒක නිසා භාග්‍යතුනාන් එහෙම පෙන්නලත් නෑ. කොත්තනකවත් පෙන්නල නෑ. ප්‍රතික්ෂාපද කියලාවත් ඒව නිශ්චිතව පනවල නෑ. පනවන්න බෑ එහෙම. සත්තු මරණයක වුණත් අපි කොහොමද කියන්නේ දැන් සතෙක් මරණයක වුණත් වැසිකිලි වලේ කූඹියක් ඉන්නවා. ඔක ෆ්ලෂ් කරාම ප්‍රාණඝාතයක් වෙනවද නැද්ද කියන එක කොහොමද කියන්නේ? වෙනවද නැද්ද? ඈ? දන්නේ කොහොමද කියන්නේ? තමන්ට හරියටම විශ්වාස නැනම් මගේ සතෙක් මරන්න එහෙම අපිට සාමාන්‍යයෙන් මේ කුඹියෙක් එහෙම යනකොට අපිට අල්ලලා මරන්න එහෙම හිතෙන්නේ නැහැ නේ. හැබැයි ඒ කියන්නේ සැකයි නම් සැකයි නම් මම සතෙන් මරනවා කියලා හිතාගත්තොත් මරනවා තමයි. චේතනාව ඇවිල්ලා. එහෙම නැත්තම් නෑ. සාමාන්‍යයෙන් අපි කුඹියෙන් මරන්නේ නැහැ මේ අල්ලලා නිකන් ඉන්න කුඹිය. අපිට ඇත්තටම මොනවද තියෙන්නේ නොමර ඉන්න. නමුත් කරන්න දෙයක් නෑ දැන් හදිස්සියේ. <laughs> නොදැක නෙමෙයි පේනවනේ. පේනවා ඒක බොරු කරන්නේ බෑ දැකලා. ඉතින් එක කෝම්බියක් නම් කවන්න කෝම්බිය බර ගන්නක් ඉන්නකොට ඒක කියන්න බෑ එහෙම. චේතනාව තමයි චේතනාව කොහොමද අපි චේතනාව ගැන නිශ්චිත වෙන්නේ? හරි අමාරුයි. ඒක අර තියෙනවානේ බුද්ධ කාලේ කතාවක් ඒ වික්ෂුණහරි අන්දයිනේ. සක්මන් කරනවා එතකොට සක්මනේ හිටපු සත්තු වර්ගයක් මැරිලා ඒකට චෝදනාවක් ආවනේ. ඒ දෙන්නේ තමයි භාගතුන් වහන්සේ දේශනා කරන එතන චේතනාවක් නැත්තම් සත්තු මැරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා චේතනානිත මැරීමක්. කර්මයක් නැහැ කියලා. ඉතින් නමුත් ඒක අපේ ඇත්ත ජීවිතයට ආදේශ කරගන්නකොට කොච්චර මේ සියුම්ද? අපි කොහොමද හරියටම තීරණය කරන්නේ? ඒ සීමාව පන්නන එක ඒක කියනවා සෝවාන් වෙච්ච කෙනෙක්ට ඇරෙන්න ඒක හරියටම වෙන කෙනෙක්ට තේරුම් ගන්න බෑ. සෝවාන් වෙන්නම ඕන එක හරියටම නිශ්චිත කරලා තේරුම් ගන්න. මොකද තමන් මේකට සම්බන්ධයක් වුණාද නැද්ද කියන එක. ඒකට හරීම සංවේදී බවක් තියෙන්න ඕනේ සිද්ධියට. මගේ අතින් චේතනාවක් ඉතින් මේක වුණාද නැද්ද කියන එක. ඒ වුණත් එතෙන්දී රහතන් වහන්සේලා උනත් කරන දෙයක් තියෙනවා. අනුන් චෝදනා කරනවා නම් සංඝයා චෝදනා කරනවා නම් මගේ යතේ වැරද්ද නැති වුණා කියලා සමාව ගන්නවා. ඇයි ඒක නිශ්චිත නැහැ. මම දකිනවා මගේ වැරද්දක් නැහැ කියලා. නමුත් කියන්න බෑ. නෑම කියලා නිශ්චිත කරන්න යන්නේ නැහැ. ඒ ආනන්ද සාමීන් වහන්සේ රහත් වෙන්න කලින් ආනන්ද සාමීන් වහන්සේටම ප්‍රශ්නයක් වුණා එක මේ හිතේ මේ පශ්චාත්තාපයක් තිබ්බ භාගතුන් වහන්සේට ආරාධනා කරේ නෑ කියලා. මේ කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වැඩ සිටින්න කියලා. ඒක ගැන පශ්චාත්තාපයක් තිබ්බා ආනන්ද සාමීන් වහන්සේට. ඒක ගිහින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් එක්ක කතා කරා. ඒතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි මේ පශ්චාත්තාපය නැති වෙන විදිහට කරුණු පෙන්වලා දුන්නේ. අනසනක සෝවාන් වෙලා. ඊළඟට කුද්දාන කුද්දක ශික්ෂාපද මොනවද කියලා ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මේ පින්වම් පාන ලං වෙනකොට භාග්‍යතුන් වහන්සේ විසින් පනවපු කුඩා අනු කුඩා ශික්ෂාපද විසුණු වහන්සේලාට අවශ්‍ය නම් හලන්න පුළුවන් ඒව පැත්තකින් තියන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ කුද්ද මේ ආනන්ද සාන්නත් කුද්දාන කුද්දක ශික්ෂාපද මොනවද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ නැහැ ඇහුවේ නැති එකට ඊට පස්සේ සංගායනාවේදී පළවෙනි ධර්ම සංගායනාවේදී වික්ෂුන් වහන්සේලා චෝදනා කරා චෝදනා 10ක් 10ද 5ද කියලා මට හරියට මතක නැහැ. මතකයිද? 5ද 10යිද? 10යිනේ. චෝදනා 10ක් කරා ආනන්ද සාන්නාංශයට ඔය මේ කාන්තාවන්ට භාග්‍යතුන් වහන්සේගේ සිරුර පිරිනවම් පෑවට පස්සේ අල්ලන්න දුන්නා. ඔන්නෝම චෝදනා 10ක් ඔය එකක් තමයි කුද්දාන කුද්දක ශික්ෂාපද මොනවද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහගත්තේ නැහැ. ළඟින් ඉඳලා. ඉතින් ආනන්ද සාන්නාංශ කිව්වා "ඔව් මං අහුවේ නෑ මට අහන්න එක හිතේ දුන්නේ නෑ ඒ වෙලාවේ." ඒ තිබ්බ පරිසරෙත් එක්ක නමුත් මම ඔබ වහන්සේ මේ මහා සංඝයාගෙන් මේ සමාවිල් වෙනවා කියලා සමාව ගත්තා. ඒතර භාග්‍යතුන් වහන්සේට කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වැඩ ඉන්න කියලා ආරාධනා කරේ නැහැ කියලා භික්ෂුන් වහන්සේලා චෝදනා කරා. චෝදනා කරාම ආනන්ද සාන්නහන්සේ ඒ වෙලාවේ මගේ හිත මුලා වෙලා තිබ්බේ මායාව විසින් එතන කෙලින්ම කියනවා ආනන්ද සාන්නහන්සේ මායාව විසින් මායා ආරූඪ වෙලා හරි මොකක් හරි එහෙම එකක් කියනවා මේ මායා නිසා බැහැලා තිබ්බ එහෙම ආරාධනා කරන්න හිතේ දුන්නේ නැහැ කියලා. ඒ වුණාට සමාව ගන්නවා. ඉතින් ඒවා එහෙම වරදක් නෑ කියලා Taman දැනගත්තා වුණාට හරියට කියන්න බෑ. සංගය චෝදනා කරනවා නම් ඒකට සමාව ගන්න. සමාව ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් අර ඒ නිහතමානී බව. ඉතින් ඒ නිහතමානී බව එන්නේ අර අර අර නිශ්චිත නැති බව දකිනකොට. අපිට හරියට අපේ මතේ තහවුරු කරන්න බෑ කියලා මේ මතවලට එළඹෙන්න බැරි තැනට එනකොට. ඉතින් ওই මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ හරියට කඹයක් උඩ යනවා වගේ කියලා තමයි ලොකු සාන්නාංශ කියන්නේ. නිශ්චිත කරන්න බෑ. ඒක පොතකින් කියවලා හෝ එහෙම නැත්නම් හරියටම ඉරක් ගහලා මේ හරි මේ වැරදි කියලා එහෙම තැනකට එන්න බෑ. ඒකම තමයි අර මම සාකච්ඡා කරනකොටත් කිව්වේ අර එක්කෙනෙක් අහපු ප්‍රශ්නයකට අර සතිය හරියට පිළිහිටියන වැරදි වෙන්න බෑ කියලා. ඒවා ඒ තැනට ගැලපෙන විදිහට කියනවා මිසක් හරියටම නිශ්චිත ප්‍රකාශ කරන්න බෑ. ඉතින් එහෙම ප්‍රකාශ කරන්න බැරි බව එන්නේ මෙන්න මේ අරමුණු නැත්තම් කෙලෙස් නැහැ කියලා දකින්න තැන. මේ නැති පැත්ත දකින තැන. නැති පැත්ත දකිනකොට ඒකේ සීමාවක් නැහැ. ඒ ඇති පැත්ත නැති පැත්ත දෙපැත්තම දකිනකොට ඒකේ සීමාවක් නැහැ. සීමාව ඉක්මවල යන අපිට තීන්දුවක් තියෙනවා ගන්න පදනමක් නැති වෙනවා. ওই දෙපැත්තම දකිනකොට. ඉතින් අන්නේ පදනම නැති වෙන එක භාගතුන් වහන්සේ දැන් ඔය එක උදාහරණයක් තියෙනවා ඒ සුණාපරන්ත පුණ්‍ය සාමීන් වහන්සේ අර සුණාපරන්ත දේශයට යනකොට භාගතුන් වහන්සේ ප්‍රශ්න ටිකක් අහනවානේ. ඒ පැත්තේ මිනිස්සු හරි දරුණුයි ඔබ වහන්සේට බැන්නොත් මොකද කරන්නේ කියලා. බැන්නොත් ගැහුවේ නැහැ කියලා. ඒ මොකද්ද පෙන්නන්නේ? බැන්නොත් ගැහුවේ නැහැ කියලා සතුටු වෙනවා. ගැහුවොතින් දඬුමුගුරු වලින් ගැහුවේ නැහැ කියලා සතුටු වෙනවා. දඬුමුගුරු වලින් ගැහුවොතින් මැරුවේ නැහැ කියලා සතුටු වෙනවා. මැරුවොතින් මැරෙන්න මැරෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. ඒත් අනිත් පැත්ත ජීවිතේ. ජීවිතේ නැති පැත්ත බාර ගන්නවා. මරණය බාර ගන්නවා. මැරුවොත් ප්‍රශ්නයක් නැහැ. ඒකට බාර ගන්න දෙයක් නැහැ. එතකොට දන්නවා රහත් වෙලා නොවෙන්න පුළුවන්. හැබැයි ධර්මයේ දන්නවා කියලා භාගතුන් අහ දන්නවා. හරියටම දන්නවා. එතනින් තමයි චෙක් කරන්නේ. සෝවාන් වෙලාද නැද්ද කියන එක. ඒ කියන්නේ තනියෙන් ඉන්න පුළුවන්. ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. ඒ ගුරුවරයෙක් අවශ්‍ය නැද්ද කියන එක භාගතුන් අහ බලන්නේ මේ නිකන් අහන්නේ ඔයා සෝවාන්ද නැද්ද නැත්නම් සාතිකයක් දෙන්නේ නැහැ. ඒ සාතිකේ අර ප්‍රශ්නෙට උත්තරේ දෙනකොට මේ සාතිකේ Tamanට ලැබිලා. ඒක දන්නවා. ඒ කියන කෙනා දන්න උත්තර දෙන කෙනා දන්න ඒක භාගතුන් වහන්සේ දන්නවා. ඒක 아무තු පණිවිඩයක්. මේ පණිවිඩය යන්නේ ওই වගේ ජීවිත අත්දැකීම් වලින්. ජීවිත අත්දැකීම් කියවන්නේ කොහොමද කියන එක. කියවන්නේ කොහොමද කියන එක තමයි එතන අදාළ වෙන්නේ. ඉතින් ඒකම කියන භාගතුන් අතර දීගණක දීගණක දීගණක කියන්නේ මම සරියුත් මහ රහතන් වහන්සේගේ කවුද මේ? ඈ පාඨකනේ පරිබ්‍රාජකයන්නේ. සරියුත් ස්වාමීන් වහන්සේගේ නෑ නෑ සයසනාංශගේ අක්කගේ පුතාද කසින්නේ කසින්ලා හිටියේ නෑ ඒකත් මම දන්නේ කොහොම හරි ඒ වෙලාවේ මේ සරියුත්සන් සරියුත්සන්නාගේ රහත් වෙලා නෑ භාගතුනාහන්සේට පාන්සත් හැලෙන්න ඉතින් එතකොට භාගතුනාහන්සේ කියනවා මේ වේදනාව පැත්තෙන් කියලා දෙන මම හිතන්නේ අපි කලින් අර සාකච්ඡාවල එහෙම කතා කරලා තියෙනවානේ ඒ භාගතුනාහන්සේ කියන්නේ එතන සැප වේදනාව තියෙනකොට දුක් වේදනාවක් නෑ අදුක්කම සුඛ වේදනාවක් එතන නෑ එතන තියෙන සැප වේදනාවයි කියලා දැනගන්න කියනවා දුක් වේදනාව තියෙනකොට එතන සැප වේදනාවක් නෑ අදුක්කම සුඛ වේදනාවක් නෑ ඒ වෙලාවේ තියෙන දුක් වේදනාවයි කියලා දැනගන්න කියලා දීගෙනකට කියනවා ඒ වගේම අදුක්කම සුඛ වේදනාව තියෙනකොට එතන දුක් වේදනාවක් නෑ සැප වේදනාවක් නෑ එතන තියෙන අදුක්කම සුඛ වේදනාවයි කියලා දැනගන්න කියලා කියනවා ඒක සාමාන්‍යයෙන් අපිට අර්ථය එන්නේ මේ සැප වේදනාව කියනකොට සැප වේදනාව කියලා දැනගන්න දුක් වේදනාව කියනකොට දුක් වේදනාව අදුක්කම සුඛ වේදනාව කියනකොට අදුක්කම සුඛ වේදනාව තියෙනවා කියලා දැනගන්න කියලා නේ නේ. අපි දකින්නේ අපි අපි කියවන්නේ මේ විදිහට. නෝ භාගසනහස කියන්නේ සැප වේදනාව තියෙනකොට දුක් වේදනාවක් නැහැ අදුක්කම සුඛ වේදනාවක් නැහැ. අනිත් දෙක නැහැ. ඉන්නේ නැති පැත්ත දකිනවා. මේ තියෙන එක හරහා නැති පැත්ත දකිනවා. දුක් වේදනාව තියෙනකොට සැප වේදනාවක් නැහැ අදුක්කම සුඛ වේදනාවක් නැහැ. එතන තියෙන දුක් වේදනාව. ඒතර මේ දුක් වේදනාව හරහා සුඛ වේදනාවයි අදුක්කම සුඛ වේදනාවයි නැති බව දකින්න එක. අදුක්කම සුඛ වේදනාව තියෙනකොට සුඛ වේදනාවයි දුක් වේදනාවයි නැහැ. අපි දකින්නේ අදුක්කම සුඛ වේදනාව තුළ අදුක්කම සුඛ වේදනාව විතරයිනේ. ඒතර ආන්නේ අනිත් පැත්ත දකින්න එක. එතකොට අපිට ඕනම ඇති වෙන කෙලෙසයක් තුළ අපිට ද්වේෂය ඇති වුණා නම් එතන රාගය නැහැ. අපිට එතන සතුට වෙන්න කාරණයක් තියෙනවා. නැද්ද මං අහන්නේ? රාගය නැහැ, ඊර්ෂියාව නැහැ, තීන මිද්දේ නැහැ. එහෙම නැති පැත්තෙන් ඕන තරම් කතා කරපෑ. නැති පැත්තේ පදාසයක් තියෙනවා. එහෙම දකින්නත් බෑ අඩු ගානේ අර ද්වේෂය ඕනවට වඩා අල්ලගත්තොත්. ද්වේෂය අල්ලගත්තොත් ඒක මම වගේ කරගත්තොත් ඒකට චෝදනාමුකෙන් කතා කරන්න ගියොත් දකින්න ගියොත් මේ නැති පැත්ත දකින්න බෑ. ඉතින් අන්නේ නැති පැත්ත එතෙන්ට සම්බන්ධ කරගන්න. ඒක දකින්න එක හැබැයි ඉබේම ඇති වෙන්නේ නැහැ. ඒක නිසා අපිට අර අරමුණු වල හෝ කෙලෙස් වල හෝ ඇති පැත්ත අපිට යම් පමණකට හරි දකින්න පුළුවන්. මේ නැති පැත්ත දකින්නවා කියන එක අපි ප්‍රතිපදාවෙන් එතෙන්ට අරගෙන ආවත් ඒක දකින්නවා කියන එක නම් කියව ගන්නවා කියන එක නම් ලේසි වැඩක් නෙමෙයි. ඉතින් එතකොට අපි කියමු අපි අපි කියමු ආනාපාන ආනාපානේ සතිමත් වෙලා ආනාපානේ ආස්වාද ප්‍රසආසය ටික ටික ටික ටික ගෙවම් කරගෙන ගිහිල්ලා සමහ අවස්ථාවක් එනවනේ අපිට අතපය දැනෙන්නේ නැති වෙනවා හුස්මක් දැනෙන්නේ නැති වෙනවා ඔන්න ওই මට්ටමට එනකොට යෝගාවචරයට එනෝ අවස්ථාවක් ඔය සියල්ල නම් දැනෙන්නේ නැති වෙන්න ඕනේ. නමුත් අපි මේ අවස්ථාව ගන්නකො. මොනවත් දැනෙන්නේ නැති අවස්ථාවක් වෙන උන්නද මලාද කියලා හිතා ගන්න බෑ. නැවත එනවා ආයි දන්න තැනට. දන්න තැනට ආවට පස්සේ තමයි තේරෙන්නේ මෙන්න කලින් දන්නේ නැති තැනක හිටියා කියලා. දන්නේ නැති ස්වභාවයක් තිබ්බයි කියලා. එතකොට අපි කොහොමද එතන කියවන්නේ? ඒක දකින්නෙත් අපි ආයර නිත්‍ය සංඥාව ආදේශ කළා දකින්නේ නොදැන හිතියද මේ කය තිබ්බා. කය තිබ්බ දැනුන්නේ මම හිතේ දැනුන්නේ හැබැයි. එහෙමනේ අපි ඒක දකින්නේ නේ. ඒ නැති තැන දකින්නත් අපි අර හිතේ පුරවනවා. හිතේ පුරවන්නේ මම හිතියා කියලා දකින්නේ දැන් සිතිවිල්ල. ඒ සිතිවිල්ල ඇති වෙන එක අපි දකින්නේ නැහැ. ඒ සිතිවිල්ලෙන් තමයි අර හිතේ පුරවන්නේ. නැත්නම් අර වෙලාවේ සිතිවිල්ලෙත් නැහැ මොනවත් නැහැ දන්නේ නැහැ. දන්නේ නැහැ කියලාවත් දන්නේ නැහැ. මම නැහැ කියලාවත් අදහසක් නැහැ ඒ වෙලාවේ. ආන්න එතන අපි කියවන්න දන්නේ නැහැ. එතන දකින්න දන්නේ නැහැ. ඒතකොට මේ නැටි පැත්ත දකිනකොට හරි පරිස්සම් වෙන්න ඕන. එහෙම නැත්නම් අපි කියවන්නේ එක අර දන්න තැනට ඇවිල්ලා අපි ඒකට මොනවා හරි පුරවනවා. ඉතින් ඒක නිසා භාගතුනාද කියන අපි හැම වෙලෙම මේ මේ දේවල් මේ මඤ්ඤණා ස්වરૂපයෙන් තමයි දකින්නේ. එහෙම නැත්නම් ඒක සංඥා මට්ටමින් දකින්නේ. ඒ සංඥාවෙන් තොර බව සංඥාව ඉක්ම වෙන තැන අපි ඉක්මෙව්වත් ඒ අත්දැකීම ලැබුවත් ඒක කියවන්න අපි දන්නේ නැහැ. නිරෝධය අත්දැක්කත් නිරෝධය කියවන්න අපි දන්නේ නැහැ. ඒක තේරුම් ගන්න අපි දන්නේ නැහැ. ස්පර්ශ කරන්න අපි දන්නේ නැහැ. ඒකන මොනවා හරි ටිකක් එකතු කරනවා. එකතු කරන්නේ දන්න තැනට ආවම. එකතු කරන්නේ නැත්නම් එකතු කර නොකර ඉන්නවා කියලා කියන්නේ ඔකට නිරෝධය කියලාවත් නමක් දාන්නේ නමක් දැම්මේ නැත්නම් අපි බොළු වෙනවා. ඒක ඒක හරියටම අපිට ස්පර්ශ කරන්න පුළුවන්. අපි ඔකට නමක් දානවා කියලා කියන්නේ අර හිස් වෙලා ගියපු තැනට නමක් දැම්මයි කියලා කියන්නේ කායි ඒ නම් කිරීමෙන් දකින්නේ. ඒ යමක් කියලා අපි දකින්නේ. එතකොට ආයි ඒක ඒ තුලින් අපි සංස්කාර ඇති කරගන්නවා. නමක් දාන්න නැතුව ඒ ස්වභාවය අපි ස්පර්ශ කරොත් ඒ ස්පර්ශ කරන වාරයක් වාරයක් පාසා අපි නිහඬ වෙනවා. මම දැන් නැමේ කියන එක තේරෙනවද කියලා. ඒක නිසා භාගතුන් වහන්සේ කියනවා අසුත පුතඥය නිවනත් මඤ්ඤණා කරනවා කියලා. නිවනට නිවන කියලා නමක් දාලා ඒ නම තුලින් සංඥාව තුලින් ඇසුරු කරන්න යනවා. ඒ වෙනුවට නිවනේ තියෙන නිවීම අපි මනස ඒ අත්දැකීම ස්පර්ශ කරනවා වෙනුවට ඒ අත්දැකීම ගැන කතා කරන්න එපා කියනවා. කතා කරොත් කෙලස්. කතා කරොත් ඒක නැවත අත්දැකීමක් කරගන්නවා අපි. ඒක අරමුණක් කරගන්නවා. ඒක අරමුණක් බවට පරිවර්තනය කරන්නේ අපේ මනසෙන්. සංඥා වේදනා ඒකට ඇතුළත් කරනවා. ඇතුළත් කළ ඕන දෙයක් හදත හැකියි අපිට. ඒ නැති බවෙන් අපිට යමක් හදත හැකියි. ඒකට නමක් දාලා. අනේම හදන්න නැතුව ඉන්නවා කියන එක. හදන්න නැත්නම් ගොළු වෙනවා එතන. ඒක කතා කරන්න බෑ. නිහඬ වෙනවා. ඉතින් අන්නේ නිහඬ වීම. ඉතින් ඒක නිසා භාගතනාද නිවනට දාන්න පුළුවන් අන්තිම ළඟ වචන තමයි නිවීම. පහනක් නිවිලිව ගියා වගේ නිවෙනවා. යමක් නෙවෙයි. ඇති පැත්තෙන් තමයි කතා කරන්න වෙන්නේ. නිවීම. තියෙන දේ නැතිවීම. පහනක් නිවිල ගියා වගේ. නිවිල ගියාට පස්සේ නිවිල ගිය බව ගැන කතා කරන්න බෑනේ. කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ අර දැල්ල තිබ්බේකින්. තිබ්බේකින් නැති පැත්ත. දැල්ල තිබ්බ දැන් නැහැ. නිමිති ස්වභාවය ගැන කියන්න බෑ. ඉතින් අපි කතා කරන්න හදනවා. ඒ වෙනුවට කියන්නේ ස්පර්ශ කරන්න කියලා ඒක. කතා නොකර නිහඬ වෙනවා නම් ඒ නිහඬ බව අපිට භුක්ති විඳින්න පුළුවන්. ඒ නිහඬ බවට අපිට ඕනම වෙලාවක යන්න පුළුවන්. මොහොතකට ස්පර්ශ කරන්න පුළුවන්. ඒ නිහඬ භවයේ නිවීම ස්පර්ශ කරන්න අපිට සියල්ල කය නැති වෙලා ආනාපානෙන් නැතිලා සියල්ල නැති වෙන්න ඕනේ. ඒ නිහඬ භවයේ නැති බව හැමතැනම තියෙනවා. අර කලයේ මේ කලයේ හිටලා ගියාම අවකාශය වතුර පුරවලා තියෙද්දී ඒකේ අවකාශය දකින්න වගේ වැඩ. අවුල් වගේ. ඔය වෙනට අපි සංගත කරගන්න ඕනේ. නිවන කිව්වකම සංගත. එතකොට ඒක අපි මේ ඇත්තටම ටික ටික තමයි ඕක මේ අපි කියවන්න ඕනේ ස්පර්ශ කරන්න ඒකෙදි අපි අර නිහඬ වෙන තැන ගැන පවතින විදිය ටික ටික ඉගෙන ගන්නවා නම් එහෙම නැත්නම් අපි අරමුණු අපි මේ නැති පැත්තට චෝදනා කරනවානේ. අන්නේ චෝදනාව තමයි අපිට නැති නෙමෙයි ඇති ටිකට චෝදනා කරනවා නැති ටිකට චෝදනා කරනවා අපේ තියෙන ගොඩක් වෙලාට චෝදනාවක් නේ. ඒක ගොඩාක් වෙලාට ආධුනිකයෙක්ගේ තියෙන දෙයක්. ඒ චෝදනා මුකේ නැතුව ඇති පැත්තෙන් කතා කරන එක. ඒක අපිට සතිමත් වෙනකොට එක පැත්තකින් සිතිවිලි, ශබ්ද සිතිවිලි, වේදනා ඒව එනවා. එතකොට අන්න ඒවා ගැන චෝදනා කරන්න, චෝදනා කරන්න. ඒක තමයි අයෝනිසෝ මනසිකාරය ඒව මතුවලා එනවා. එතන අපි නිහඬ වෙනවා නම් ඒ නිහඬ වෙන්න උදව් කරන්නේ අරමුණ කතා කිරීම තුළින්. අරමුණ ගැන කතා කරවීම තුළින් අපි අරව ගැන නිහඬ වෙන්න උදව් කරනවා. ඒව ගැන කතා කරන්න කතා කරන්න ඒව වැඩි වෙනවා. ඒවට ඉන්ධන හපයනවා. අපි මේ කරන්නේ ප්‍රතිපදාවේ කරන්නේ කෙලෙස් නොසලකා හැරීම. කෙලෙස් වල දීපු වටිනාකමෙන් කරන එක මිසක් කෙලෙස් නැති කරන එක නෙවෙයි. කෙලෙස් නැති කරන්න ඕනේ. කෙලෙස් නැති කරන්න ඕන කෙලෙස් වලට තියෙන විදිහට තියෙන්න හරින්න එච්චරයි. ඒ නිසා අරමුණ කතා කරන්න ඕන නම් කතා කරන්නේ මූල කර්මස්ථාන ගැන. ඒකේ අඩු ගන්න කෙලෙස් අඩුයි. අනිත් ඒවා ගැන කතා කරනකම් කෙලෙස්. අයෝනිසෝ මනසිකාරණ ඒකට අපි හුරු වෙලා ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඒක නිසා කෙලෙස් අඩුවෙන් ඇති වෙන අරමුණක් අරගෙන ඒක ගැන පුළුවන් තරම් කතා කරනවා. ඒක නෙමෙයි අපි හැම නෙමෙයි මේ අරමුණ පැත්තකින් තියෙන මොන කර්මස්ථානේ පැත්තකින් තියෙන මට සද්ද නිසා කරදරයි, වේදනා නිසා කරදරයි, සිතිවිලිත් එක්ක බෑ භාවනා කරන්න කියනකොටම අල්ලන්නේ අර පැත්ත. පුළුවන් දෙයක තියෙනව තමයි සිතවිලි තියෙනව කතා කරන්න එපා. ගොළුෙක්, බීරෙක්, අන්ධයෙක් වගේ ඉන්නවා. ඔය ඇවිල්ලා අමාරුයි තමයි. ඉතින් ඉන්නවා. කවුරුත් උම තමයි ඔය හිටියද? මාත් එහෙම නැහැ මෙතන ඉන්නේ. මොකක් කරන්නේ? ඉන්නවා. ඉන්නකොට ඉතින් ගානක් නැති වෙන අඩු ගන්න. පිටින් බලනකොට නිකක් ඉන්නෝනේ hina වෙලා නේ. ඒ ඉන්නකොට අපිට නොදැනීමේව ගානක් නැති වෙනවා ටික ටික. ඒ බලන බැල්මයි වෙනස් කරන්නේ. නැති පැත්ත. නැති පැත්ත අපි ගන්නෙ මුලින් නැති පැත්ත බලන්න තේරෙන්නේ නැති නිසා අපි මේ තියෙන පැත්තක් අල්ල ගන්නවා. ආනාපානය අල්ල ගන්නවා. අල්ලගෙන ඒක ගැනම කතා කරනවා. කතා කරනවා අර ගෙඩි ගෙඩි ටික ගණන් නැති වෙනවා. නැතුව නෙවෙයි. අපි දෙන වටිනාකම නැති වෙනවා. ඉතින් ඒකම තමයි ටිකෙන් ටික ටිකෙන් ටික අපිට පුළුවන් දේ හික්මීම අරගෙන යන්න සම්පූර්ණ නැති වෙන තැනට. ඒක සම්පූර්ණ නැති වෙන්න ඕනත් නැහැ. ඔය ආනාපානෙත් එක්ක ඉන්නකොට හරියට ආනාපානෙට මුන්න මුන්නලා හිටියොත් එක අවස්ථාවක් වෙනවා රූප පේනවද නැද්ද රූප නැද්ද කියලාවත් අදහසක් නැහැ. කියන්නේ මට දැන් රූප පේන්නේ නැහැ කියලාවත් අදහසක් නැහැ. මොකද ලක්මනත් එහෙමයි. රූප පේනවද නැද්ද කියලා එම අදහසක් නැහැ. ඒක ගැන ගාණක් නැහැ. සද්ද ඇහෙනවද නැද්ද කියලා ගාණක් නැහැ. ඉතින් ඒක භාගතුනාට කියන සේ ආයතනයේ වේදිතබ්දේ. ඒක කියන හැමතැනම එකක නෙමෙයි චක්කුංච චක්කුංච නිරුද්ධති රූප සංඥාච විරාජ්‍යති සේ ආයතනේ වේදිතබ්බේ. එතන සේ ආයතනේ දකින්න පුළුවන්. ඔක්කොම නැති වෙන්න ඕනේ අපි හිතන්නේ ඔක්කොම නැති වෙන්න ඕනේ කියලා. සද්දයක් ඇහෙනකොට සම්පූර්ණ සද්දට අවධානය ගියා රූපේ නෑ. ඇහත් නෑ. ඒ ආයතනය දකින්න පුළුවන්. නිවන දකින්න පුළුවන්. පොයේ තනන්දුවට අපිට අනිත් පැත්ත දකින්න පුළුවන් ද කියන එක. සද්ද ඇහෙනකොට රූපේ නෑ. ඇහෙන රූපයක් දකින්නේ නෑ. අදාළ නැහැ දකින්නේ නැහැ කියලාවත් අදාහක් නැහැ. දකින්නේ නැහැ කියලා අදහසක්වත් නැති එක. අන්න එතන සම්පූර්ණ නිරුද්ධ වීම. ඒක දකින්න එක අමුතුම එකක් නේ. කියව ගන්නද? ඒක කියව ගන්න තියෙන ප්‍රධාන බාධාව අපි ඒකට එකතුනේ දකින්න නැති පැත්ත අපි දකින්න ඇහැ නැති පැත්ත දකින්න රූපේ නැති පැත්ත අපි දකින්න අපි ඒකට මොකක් හරි නමක් දාලා අර තියෙන පැත්තම අල්ලන්නේ ඉතින් මේ විදිහට මේ අපි විවෘත වීමක් තමයි මේ ප්‍රතිපදාව තුනේ සිද්ධ වෙන්නේ ඉතින් ඒකට භාගතුන් වහන්සේ මේ දෙපැත්තක් පෙන්වලා දෙනවා අපිට දෙපැත්ත ඝට්ටණයක කරන්නේ ඇතිපැත්තයි නැතිපැත්තයි ගැටෙනවා. සමුදේවය දකින්න කියනවා. උදේවය දකින්න කියලා කියනවා. අනිත්‍ය දකින්න කියනවා. හැම එකෙම කියන්නේ මේ දෙපැත්ත ගැටෙන එක. ඇතිපැත්තයි නැතිපැත්තයි දකින්න. ගැටෙන එක. ඉතින් දක්කන්න බෑ. අරක් වගේ දක්කන්න බෑ. නමුත් දකින විදිහ අපිට එහෙම සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒක මේ ධර්ම දේශනාවත් ඒ සඳහා ඒ භාගතුන් වහන්සේ අපිට මේ පෙන්වලා දෙන්න උත්සාහවත් වෙන මේ කාරණේ ටිකෙන් ටික දකින්න අපි ඉතින් මේ විදිහට අනුග්‍රහ කරගෙන යනකොට අපි හැමෝටම ටිකෙන් ටික අපේ ජීවිතයට විවෘත වෙන්න ජීවිත අත්දැකීම් වලට විවෘත වෙන්න ටික ටික අවස්ථාව ලැබේ. ඒක එතකොට ඒක අපිට තේරෙනවා අපේ සාමාන්‍ය ජීවිතේ පවා අපි වෙනදා නොතිබුණ විවෘතභාවයක්. ඒ විවෘතභාවය තුළ තියෙන්නේ අපේ ජීවිත අත්දැකීම් වලට කලින් වගේ අපේ පරණ ආකල්ප මතිමතාන්තර එක්ක ප්‍රතික්‍රියා කරන ගතිය අඩු වෙනවා කියලා කියන එක ප්‍රශ්නයක් වෙනවා. හිතා ගන්න බෑ. කළ යුතුද නැද්ද කියන එක. ඉතින් එතකොට වේගය අඩු වෙන එක. අදිසි තීරණ ගන්න නැති එක. පොඩ්ඩක් කල් ගන්න එක. කල් ගන්නකොට තේරෙනවා ටික ටික අන්තිමට තේරෙන මේවට මොනම තීන්දුවක් තියෙනයක් නැහැ. අර ඒ වෙලාවට යන්තම් මොකක් හරි කරගන්නවා. එහෙම හරි වැරදි කියලා දෙයක් නැහැ. ඒ එතෙන්ට එන්න ටික ටික මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.